පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පාලනයක් මේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා පළාත් පාලන නියෝජිතයන් සාර දෙනෙක් එක් වුණා. මේ සියලු දෙනා දැන් අද තැන් තැන් වල විසිරලා ඉන්නේ. ඒ නිසා අපි තීරණය කරා මෛත්‍රී පාලන කුදසා සහාය දක්වපු පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදයක් ආරම්භ කරන්න. විශේෂයෙන් අපි මෛත්‍රී පාලන කුදසා විශාල ලෙස කැපවීමක් කරා සහයෝගයක් දක්වුවා. නමුත් අද ස්පීකර්ල ආසනවල මේ නියෝජිතයන් එකතු කිරීමේ මේ වැඩසටහනක් මේ මෛත්‍රී පාලන උදෙසා එක්කලා ඉන්න කිසි කෙනෙක් ගාව නැහැ. ගම්වලට ගියාට පස්සේ වගේ ගංගොල ජනතාව අපට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න අපට කොහොමද ඉදිරිපත් කරන්න කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ළඟ ඉන්න අය මේක සම්බන්ධීකරණය කරන්නේ නැහැ. ඒ නිසා මේ මෛත්‍රී පාලනය ඉදිරියේදී අනහිතී කියලා අපට බයක් තියෙනවා.